තව විශේෂ කාරණයක් සිහිපත් කරන්න ඕන අපි ලබන සතියේ අපිට සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ලබන සතියේ පැවැත්වෙන්නේ නැහැ ලබන සතියේ අපේ විශේෂ කටයුත්තක් යෙදিলা තියෙන නිසා ලබන සතියේ පැවැත්වෙන්නේ නැහැ නමුත් ඊළඟ සතියේ ඉඳලා නැවත සුපුරුදු විදිහට ධර්ම සාකච්ඡා පැවැත්වෙනවා. අනිත් කාරණේ තමයි ධර්ම සාකච්ඡාව සඳහා දිනපතාම මෙහි ලින්ක් එක Tamanට ලැබුණත් නැතත් ඒ ගැන කලබල වෙන්න එපා. එකම ලින්ක් එකෙන් තමයි හැමදාම සම්බන්ධ වෙන්නේ. ඒක කාගෙත් පහසුව සඳහා තමයි ඒ විදිහට කරලා තියෙන්නේ. ඒ නිසා කවදා හරි එක ලින්ක් එකක් ලැබිලා තියෙනවා නම් ඒ ලින්ක් එකෙන් හැමදාම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක තමන් දන්න අනිත් අයටත් කියන්න.